මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. සාදු අනුග්‍රහං පත්වා දින්නම් දේකං නිබන්තු මුඛ්‍යන්ති ධම්මං චේති කරණේන රද්දං ආදී වස්තමක දීනම් ධම්මං වාචවාමි අනුග්‍රහං පත්වා දින්නම් දේකං නිබන්තු තතියම්පි ආම්බන්තේ පිටරණේන සද්දං ආදී වස්තමක දීනම් ධම්මං වාචාමි අනුග්‍රහං පත්වා දින්නම් දේකං නිබන්තු තමහං වදාමි තං වදේත.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 ඒක නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් මේ හිතවිල්ලේ ස්වභාවය හිතවිල්ල කොහොමද කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතුව තිබෙනවා. ලෝකයේ අතීතාක් දේවල් අපි හඳුනා ගන්න උත්සාහ කරන්නේ හිතවිල්ල මාර්ගයෙන්. නමුත් හිතවිල්ල හඳුනා ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සංසාරයේ දුවන සත්වයාට හිතවිල්ල ගැන හිතන්න හිතවිල්ල හඳුනාගන්න පහසු නෑ. අන්න ඒ ටික පෙන්눔 කරලා දෙන්නයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වී වදාරන්නේ. හිතවිල්ල කියන හිතවිලි බන්ධනය ඊ타ත්ම සියුම් බන්ධනයක්. ඒ වගේම මේ බන්ධනය වෙන කෙනෙකුට කඩන්න බෑ. තම තමන්ම තේරුම් අරගෙන තම තම නැන පමණින් තෝරා බේරගෙන කඩාගත යුතු, ලිහාගත යුතු බන්ධනයක්. බුදු කෙනෙකුට කරන්න පුළුවන් වන්නේ මේක පිළිබඳව මේකට උපකාර වෙන යම්කිසි ඉඟියක් දීමක් පමණයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුල තිබෙන්නේ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව මේ හිතවිලි බන්ධණයෙන් Tamanම මේක කොහොම හරි මේක ලියාගෙන මේකෙන් කැඩිලා මේක කඩලා දමලා ඒ උතුම් මහා මහණිවණින් සැනසීමටපත් කරන අවස්ථාව සලසා ගන්න ඉඩ දීමටයි බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. ඒක තුල ඒ හිතවිලි කඩා ගන්න ඉඟිය ඇතුල් වෙලා තිබෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක ගාථා පදයකින් නමුත් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දෙන ඉඟිය හරියාකාරය තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ තැනැත්තා ධර්මයේ තේරුම් ගත්ත වෙනව නිවන් දැක්ක වෙනවා. දැන් අපි මේ අද මාතෘකා කළ ගාථා වෙනුත් ඒකට අදාළ නිදාන කතා වෙනුත් මෙන්න මේ කාරණේ හොඳට පැහැදිලි වේවි. බුදු පියාණන් වහන්සේ මේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන ඒ කාලයේම එක්තරා පිරිසක් ඉන්දියාවේ ඈත දඹදිව ඈත ප්‍රදේශයක ඉඳලා මුහුදට පිටත් වෙලා ගිය නැවකින් ලොකු පිරිසක්. නැව මුහුද මැදදී කැඩිලා ඒ මිනිස්සු හැමදෙනෙක්ම වගේ මුහුදුපත් වුණා එක්කෙනෙක් බාහ්‍ය කියලා නම ඇති එක මිනිසියෙක් පමණක් ලෑල්ලක් අල්ලගෙන පීන්ලා පීන්ලා අමාරුවෙන් සුප්පාරක පටුනට ගොඩ බැස්සා. මේ අවස්ථාව වෙනකොට මේ මනුස්සයාට හරියට වස්ත්‍රයකුත් නැහැ. ලී කැබලි එකතු කරලා පොඩි පොඩි ලී කැබලි වලට ගස්වල පොතු එහෙම සම්බන්ධ කරලා වස්ත්‍රයක් හදාගත්තා. ඊළඟට ඒ සුප්පාරක පටුනේ ඒ ගම් වලට පිණ්ඩපාතේ ගියා. එතකොට මේ තනත්තාගේ 아무තු ඇඳුම නිසා මිනිසෙයින් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ලොකු ගෞරවයකින් ඒ පුද සත්කාර කළා. මේ තැනත්තත් ඉතින් කලක් යනකොට ඉතින් මේ හඳුන්වන්නේ බාහ්‍ය දාරුචීරිය කියලා. දාරුචීරිය කියලා කියන්නේ අර වල් කලා එහෙම නැත්නම් අර ගස්වල පොතු වලින් හදාගත්තු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්න නිසා බාහ්‍ය දාරුචීරිය නමින්. නේ ඒ වගේම තාපසයෙක් හැටියට මේ තැනත්තා ඉතින් කාලය ගත කරනවා. හැමෝම රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන නිසා හිතුණා මං සමහර විට රහත් කෙනෙක් වෙන්න ඇතේ කියලා. මේ මේ විදිහට හිතවිල්ල ඇති වෙනවත් එක්කම මේ තැනත්තාගේ අතීතයේ ඥාති සම්බන්ධකමක් ඇති దేవතාවෙක් ඉදිරිපත් වෙලා කිව්වා බාහ්‍ය ඔබ රහත් කෙනෙක් නෙවෙයි රහත් මාර්ගයට පිළිපන්න කෙනෙක්වත් නෙවෙයි නමුත් එහෙමනම් කවුද රහත් වෙලා ඉන්නේ ලෝකේ කියලා ඇහුවා එතකොට අන්න උතුරු දිසාවේ සවැත් නුවර වැඩ සිටිනවා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා උන්වහන්සේ මේ தത്വයට පැමිණලා තිබෙන්නේ කියලා ඒකම මේ තැනැත්තට විශාල ශ්‍රද්ධාවල් ලොකු ඕනෑකමක් ඇති වුණ බුදු පියාණන් වහන්සේ දකින්න මහා දුර මාර්ගයක් යොදුන් ගන්න ඈත මාර්ගයක් ඒ තැන්වල එක රැයක් පමණක් නවතිමින් දීර්ඝ මාර්ගය ගෙවමින් මේ තැනැත්තා ගියා බුදු පියාණන් වහන්සේ සොයාගෙන. එතකොට ඒ එක දවසක් දා උදේ වරුවේමයි ඒ සවැත් නුවර ජේතවනාරාමයට පැමිණියේ. පැමිණෙන වෙලාව වෙනකොට සංඝයා වහන්සේලා එලිමහා නිසක්මන් කරමින් සිටිනවා. දුවගෙන ගිහිල්ලා ඇහුවක්කෝ අර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දකින්නටයි මම මේ තකහණියක් ආවේ කියලා එතකොට සංඝයා වහන්සේලා කිව්වා වාහිය ඔන්න බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කළා කියලා. වාහිය එතනින් නැවතුණා ඊළඟට පස්සෙන් දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ඒ සවැත් නුවර පිණ්ඩපාතයේ නගරයේ පිණ්ඩපාතයේ වදිනව දකින්නවත් එක්කම විශාල ශ්‍රද්ධාවක් ඇති වුණා. ඊටාම ශාන්තව ඒ උපශාන්ත ඉන්ද්‍රියන්ගෙන් නැති බුදු පියාණන් වහන්සේ දැක්ක හැටියෙම පාළංගය වැඳ වැටිලා අනේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කියලා ඉල්ලා හිටියා. බුදු පියාණන් වහන්සේ මොන හේතුවකින් නමුත් කියනවා බාහ්‍ය මේ ධර්මයේ දේශනා කරන වෙලාව නෙමෙයි අපි පින්ඩ පාතේ වඩින වෙලාව. කියලා කිව්වහම බාහ්‍ය නැවතත් ඇවිටිලි කරනවා. අනේ මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වේද මගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වේද ඒක නිසා මට කොහොම හරි ධර්මයේ ටිකක් කියන්න කියලා නැවත ඇවිටිලි කළා. ආයිත් බුදු පියාණන් වහන්සේ කිව්ව නෑ බාහ්‍ය මේ බණ කියන වෙලාව නෙවෙයි අපි පින්ඩ පාති වඩින වෙලාව. තුන්වෙනි වරටත් ඊළඟට ආරාධනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වේද මගේ ජීවිතේ නැති වේද ඒ නිසා ඉක්මනට බණ ටිකක් හරි කියන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඊටාම කෙටි දේශනාවක් කළා. කෙටි නමුත් සරල හැටියට පෙනෙන නමුත් මහා ගැඹුරු අදහසක් දේශනාවක්. ඒ අදහස වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි බාහ්‍ය දුටුවේහි දුටු පමණක්ම වන්නේය. දිත්තේ දිත්ත මත්තං භවිෂ්‍යති. බාහ්‍ය මෙන්න මෙහෙම එසේනම් බාහ්‍ය මෙන්න මේ විදිහට හික්මෙන්න. එසේනම් කියලා කිව්වේ එහෙනම් කියලා කිව්වේ ඔන්න දැන් මට ඇවිටිලි කරනවා නම් මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා දේශනාවක් කළා. තස්මාතිහ බාහ්‍ය ඒවන් සික්ඛිතබ්බං එසේනම් බාහ්‍ය මෙන්න මේ විදිහට හික්මෙන්න කොයි විදිහටද දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති දුටු දුටු වෙහි දුටු වෙහි කියලා කියන්නේ දුටු දේ කියන අදහස වගේ දුටු වෙහි දුටු පමණක්ම වන්නේය අසුනේහි අසුණු පමණක්ම වන්නේය සුතේ සුතමත්තං භවිෂ්‍යති. මුතේ මුතමත්තං භවිෂ්‍යති. මුත කියලා කියන්නේ දැනුණ කියන එකයි. දැනීම එතන හඳුන්වන්නේ නැහැයටයි දිවටයි කයටයි දැනෙන හරියට කියන්නේ මුත කියලා වචනයක් යොදනවා දැනීම කියලා ගන්න පුළුවන්. නැහැයටයි දිවටයි කයටයි දැනෙන දැනීම විශේෂ දැනීමක්. ඒකට මුත කියලා කියනවා. එතකොට දැනුනේහි දැනුන පවණක්ම වන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. විඤ්ඤාත කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ හිතනේ හිතෙන් දැනගත්තු දෙයහි දැනගත් දෙයහි එහෙම නැත්නම් හිතුණු දෙයහි දැන් ඒකට අපි කියන්න පුළුවන් ඕනනම් දැනගත්තු යෙහි එහෙම නැත්නම් දතු යෙහි දත් දෙහි එය පිළිබඳව දැනගත් පමණක්ම වන්නේ ඒවන් හිතේ බාහ්‍ය සික්හිතබ්බං බාහ්‍ය මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ ඊළඟට දේශනා කරනවා යතෝ හෝ තේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බාහ්‍ය නතේන යතෝ ත්වං බාහ්‍ය නතේන තතෝ ත්වං බාහ්‍ය නතත් යතෝ ත්වං බාහ්‍ය නතත් යතෝ ත්වං බාහ්‍ය නේව ඉද නහුරං න උභයමන්තරේ ඒ සේවන්තෝ දුක්ඛස්ස ඒ ටිකේ තේරුම කිව්වොත් මෙහෙමයි ගන්න තියෙන්නේ යම් අවස්ථාවක දැන් එතකොට ඉස්සෙල්ලා කිව්වේ මේ විදිහට හික්මෙන්නේ කියලා බොහොම සරල විදිය වැඩක් වගේ පේන්නේ අර විදියට දුටුෙහි දුටු පමණක්ම වන්නේ ඇසුනේහි ඇසුණු පමණක්ම වන්නේහි දැනුනේහි දැනුණු පමණක්ම වන්නේය දැනගතු එහෙම නැත්නම් විඥාණයට දැනුණ දෙහි පමණක්ම වන්නේය. අන්න ඒ විදිහට ඉක්මුණාට පස්සේ යම් අවස්ථාවක බාහ්‍ය නුඹට ඇත්ත වශයෙන්ම මේ දුටුෙහි දුටු පමණක්ම වන්නේද ඇසුනේ ඇසුණු පමණක්ම වන්නේද දැනුනේහි දැනුණු පමණක්ම වන්නේද දැනගතුෙහි දැනගත් පමණක්ම වන්නේද එවිට බාහ්‍ය නුඹ එයින් නොවන්නේය ඒක ටිකක් ගැඹුරු වගේ කියමනක් එයින් නොවන්නේය ඒක අපි පස්සේ තේරුම් කරලා දෙන්න බලනවා එවිට බාහ්‍ය ඔබ එයින් නොවන්නේ ඒ දිත්තේන්වත් ඒ දුටු දෙයින්වත්, අසුණු දෙයින්වත් ඔබ එය දෙයක් හැටියට අරගෙන එයින් කියලා ගන්නෙ නෑ. ඔබ යම් අවස්ථාවක එය ඒ විදිහට එයින් කියලා ගන්නෙ නැත්නම් එතකොට ඔබ ඉහිනවන්නේ. ඉහිනවන්නේ කියලා කියන්නේ ඒක ඇතුලේට රිංග ගන්නෙ නෑ එතකොට. දිත්තේයි. ඒකට ඇතුල් නොවන්නේ. යතෝතං බාහ්‍ය නැතත් තතෝතං බාහ්‍ය නේව ඉද න හුරං න උභයමන්තරේ. යම් අවස්ථාවක ඔබ දැන් අපි කිව්වා යම් අවස්ථාවක ඔබ ඉන්නවන්නේද ඒ අවස්ථාවේ ඔබ ඉහිනවන්නේ යම් අවස්ථාවේ ඔබ ඉහිනවන්නේද ඒ අවස්ථාවේ ඔබ මෙහිත් නැත එහිත් නැත මේ දෙක අතරත් නැත ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙහෙම දුකෙහි කෙලවරයි බැලුවාම නිවන් දකින්න බොහොම ලේසි වගේ මේ එක පාඩිය තුල නිවන් දක්වාම රහත් අරහත්ත්වයට දක්වාම කර්මස්ථානයක් මහා පුදුම දේශනාවක් මේ කාලෙත් බොහෝ උගතුන්ට මේක මේ බුද්ධ දේශනාවේ සාරය කියලා දක්වන්න මේ සූත්‍ර දේශනාව බොහෝ විට එළියට ගන්නවා. කී දෙනෙකුට තේරෙනවද කියලා අපි දන්නේ නැහැ. කෙසේ නමුත් භාවනාවේ මනසක් ඇති කෙනෙකුට වැඩි දැනුමක් උගත්කමක් නැතත් මේවා තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය උගතුන්ට අමාරු වුණා. එතකොට කොහොම හරි මේ දේශනාවේ එහෙම් පිටින්ම මේ නිවන් දක්වාම අරහත්ත්වයට දක්වාම කමඨහනයි මේ බුදු පියාණන් වහන්සේ බාහියට දුන්නේ. ඒක කොයිතරම් සාර්ථක වුණාද කියතොත් මෙතන දේශනාවේ සඳහන් වෙනවා එකෙනෙහිම මේ දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඉවරනත් එක්කම අර වල් කලා ඇඳගෙන අර හිටපු වාහ්‍ය තාපසයා එහෙම රහත් වුණා කියලා. කොයිතරම් පුදුමද? එතකොට ඒ රහත් වුණා රහත් උනේ මේතන අර එතනින්ම දුක කෙලවරයි කියලා කිව්වා. අපි ඒක පස්සේ එහෙම මීට තෝරන්න බලනවා. ඉතින් එතනින් කතාව ඉවර වෙන්නේ අපි කතාව ආශ්‍රයනුත් අපි යම් යම් දේවල් තේරුම් ගන්න උපකාර වෙන නිසා හිතේ තබා ගන්නත් පහසු වෙන නිසා ඊළඟට කියවෙනවා මෙන්න මෙහෙම මේ සිද්ධියේ. ඉතින් බුදු පියාණන් වහන්සේ අර විදිහට මේ දේශනාව කරලා පින්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතෙත් වළඳලා සංඝයා වහන්සේලාත් එක්ක ආපසු ඒ නගරෙන් නික්මෙන අවස්ථාවේ දැක්කා මොකද්ද දැක්කේ අර බාහිය මේ රහත් වෙලා පිට ඈතට වැඩි ඈතට යන්න උනේ නැහැ පැටියෙක් සහිත නපුරු එළදෙනක් ඇනලා මරණයටපත් කළා. එතකොට ඒ වැටිලා සිටින බාහ්‍ය තාපසයාගේ දැන් ඉතින් රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ විතරයි ඒ தත්වය දන්නේ. මේ රහතන් වහන්සේගේ මේ ශරීරය වැටිලා තියෙනවා දැකලා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කියනවා පේනවද මහණෙනි මේ බාහ්‍යගේ ශරීරය මේක ඇඳක් උඩ තියලා ගෙනහිල්ලා ආදාහනය කරලා මේ ධාතු වලින් ස්තූපයකුත් කරන්න කියලා ප්‍රකාශ කළා. එතකොට සංඝයා වහන්සේලාත් ඒ කාර්යය ඒ වැඩේ සඳහා ගියා. ගිහිල්ලා අර විදිහටම ශරීරය අරගෙන ගිහිල්ලා දවලා ස්තූපයකුත් හදලා බුදු පියාණන් වහන්සේට ළඟට ඇවිල්ලා තමන් කර දේ කිව්වා අපි ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට මෙන්න මෙහෙම ඒ තාපසයාගේ එහෙම නැත්නම් ඒ තැනැත්තාගේ ශරීරය අපි මේවට දවලා ආවා. කොහේද ඒ තැනැත්තා උපන්නේ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි බාහ්‍ය බොහොම පඬිතයි, බොහොම ඥානවන්තයි, බොහොම ප්‍රඥාවන්තයි. මට වැඩි කරදර කරේ නෑ බණ කියන්න කියලා. ඇත්ත වශයෙන්ම මුල්ලිල්ලීම ඇරෙන්න වෙන කරදරයක් කරේ නෑ මේක තෝරලා දෙන්න කියලාවත්. වැඩි කරදර කරේ නෑ බාහ්‍ය රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා. එතකොට අන්න ඒක මහා ආශ්චර්යවත් සිද්ධියක්. ඊළඟට සංඝයා වහන්සේලා අහුවා භාග්‍යතුන් වහන්සේ එහෙමනම් කොයි වෙලාවෙද මේ දේශනාවක් මොන බණක් අහලාද මේ රහත් උනේ මෙතන ඉක්මනට කියලා. අන්න එතකොට ඒ ධර්මය දැක්වෙන හැටියට එතකොටලු බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගාථා විශේෂයෙන් දේශනා කොට වදාළේ. ඒකට අදාළ තවත් කථාන්තර තිබෙන තවත් ගාථා ආදී තිබෙතත් මේ සරල වශයෙන් මේක ගන්න පුළුවන්. සහස්සමපි චේ ගාථා අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං සියෝ යං සුත්වා උපසම්මති අර්ථයක් නැති බැඳුණු දහසක් ගාථාවලට වඩා යම් ගාථාපදයක් අහලා සංසිඳීමටපත් වේද උපශාන්ත බවටපත් වේද අන්නේ ගාථාපදයම වඩා උතුම්ය කියන එකයි ওই ගාථාවේ අදහස. එතකොට දැන් මෙතන තියෙන මේ කථාන්තරය ගැනත් අපි තව ටිකක් හිතලා බලමු. දැන් මේ ඊළඟට එපමණක් නෙවෙයි මේ ධර්මයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල ඒ සංඛ්‍යා වහන්සේලා ඒ අංශයෙන් අග්‍රස්ථානීය ලැබුවා. ඒක මේ පින්වතුන් තුනෙත් අහලා තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥයි මේ මහා මුගලන් රහතන් වහන්සේ ඊර්දිවතුන් අතර අග්‍රයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අග්‍රස්ථානය දුන්නා. ඒ වගේම මේ බාහ්‍ය තාපසතුමා ඒ විදිහට රහත් වෙලා මොහොතකින් සුළු වේලාවකින් පිරිනිවන් පෑවට මොකද බුදු පියාණන් වහන්සේ ඒ උන්වහන්සේ පිළිබඳව අර සංඝයා වහන්සේලාට වෙන එකක් තිබා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියලා. සබ්‍රහ්මචාරී කියන පදේ යොදන්නේ සංඝයා වහන්සේ කෙනෙකුට. නමුත් අර අර අර විදියට ඇඳුම් ඇඳගෙන වෙන ඇඳුමකින් අර රාහත් වුණාට මොකද බුදු පියාණන් වහන්සේ එතෙන්දී සබ්‍රහ්මචාරී කෙනෙක් කියලා හඳුන්වනවා. ඒ වගේ මෙතෙන්දී ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ මේ මගේ ශාසනයේ කිප්පා අභිඥා කියලා කියන්නේ ඊටාම ශීඝ්‍රයෙන් ඊටාම ඉක්මනින් ධර්මය වටහා ගන්න පුළුවන් අය අතරින් බාහ්‍ය දාරුචීරිය තමයි උතුම් අග්‍ර කියලා. අන්න ඒ වගේ මහා පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙක්. අර විදියට මොන කර්ම වේගයකින් හරි එකක් අර නැව බිඳුනාට පස්සේ බොහොම දුක් විඳගෙන අර විදිහට පීන්ලා ගියා ඊළඟට රහත් වුණාට පස්සේ රහත් වෙලා සුළු වෙලාවකින් පිරිනිවන් පාන්නත් සිද්ධ වුණා. නමුත් මේ ඉක්මනින්ම ධර්මය තේරුම් ගන්න හේතු වුණු අතීත කථාන්තරිකුත් සඳහන් වෙනවා. මොකද්ද? ඒක මේ කාලේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ බාහ්‍ය දාරුචීරිය කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංඝයා වහන්සේලා හත් දෙනෙකුගෙන් එක්කෙනෙක්. හත් නමක් එකතු වෙලා ඔවුනොවුන් කතික කරගත්තා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරිහානියටපත් වෙන කාලේ. දැන් ඔන්න මේ කාලේ ගැන ටිකක් හිතන්න පුළුවන්. ඒ විදිහේ යුගයක් වෙන්නේ නැති. මේක අර 10ට බැහැගෙන යන කාලය කියලා කියන්නේ අන්න ඒ වගේ බැහැගෙන බැහැගෙන යන කාලේ මේ හත් නම බොහොම සංවේගවත් වෙලා අපි මේ ශාසනය විනාශ වෙන්න කලින් අපි අපේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහයක් කරමු කියලා කතිකා කරගෙන ආශ්‍රව බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කරලා අවසාන වශයෙන් කැලෑවට ඇතුල් වෙලා කැලෑවේ දැක්කා වනයේට ඇතුල් වුණාම දැක්කා විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නගින්න කලින් හත් දෙනාම තියාගත්තා. දැන් ඉතින් ජීවිතයට ආශාව තියන අය ඉන්නවනම් නවතින්න. ඇතහැරලා නිවන් සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් එකතු වෙන්න කියලා ඔන්න ඉනිමගක් බැඳලා අර මහා පර්වතයට නැංගා. නැංගලා ඉනිමග පෙරලලා දැම්මා. දැන් කොහොමද තත්ත්වේ? දැන් ඉතින් දල උඩ මේ ස්වාමීන් වහන්සේලා ඉන්න දැන් මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන එකම වැඩ සංසාරයෙන් මිදීම සඳහා භාවනා කිරීම පමණයි. ඉතින් මුළු කාලයම වෙන මේකට හිතක් යන්න ක්‍රමයක් නැහැ නිමගක් නැහැ දැන් ඉතින් බහින්නවා. දැඩිසේ භාවනාව පටන් ගත්තා. පස්සෙන් ද එළි වෙනකොටම අර සංඝස්තවිරයන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් වුණා. අභිඥා සහිතව රහත් වුණා. රහත් වෙලා ඒ සඳහන් වෙනවා අහසින්ම පින්ඩපාතේ වැඩම කරලා ඒ උතුරු කුරුදි වෙන චම්ක්ෂියේ දානීය ලබා ගන්න පුළුවන් ස්ථානයකට වැඩම කරලා පින්ඩපාතේ අරගෙන ඇවිල්ලා සමායුට චාරිත්‍රයක් වශයෙන් හෝ අනිත් සංඝයා වහන්සේලාට ආරාධනා කළා මේ පින්ඩපාතයෙන් අනුභව කරන්න කියලා. අනිත් සංඝයා වහන්සේලා කියනවා ස්වාමින් වහන්සේ අපි මෙන්න මේ විදිහේ කතිකාවක් කරගත්තද යම් කිසි කෙනෙක් මේන් රහත් වුණාට පස්සේ ඒ ගේන පින්ඩපාතේ අපි වළඳනවා කියලා. නෑ නැතෑවැත්නි. එහෙමනම් ඉතින් ඔබ වහන්සේ ඒක වළඳන්න අපි අපේ ශක්තියෙන් අපි කරගන්න පුළුවන් එකක් කරනවා කියලා දැඩිසේ ආයිත් භාවනාව පටන් ගත්තා. දෙවෙනි දවසේ අර දෙවෙනි ස්වාමින් වහන්සේ අනාගාමී තත්වයටපත් වුණා. ඒ ස්වාමින් වහන්සේත් අර විදියට මහසින් ගිහිල්ලා පින්ටපාතේ අරගෙන ඇවිල්ලා අර වගේ ආරාධනාවක් කළා අනිත් ඇයට ඒකෙන් අනුභව කරන්න කියලා. ඒ ඒ අවස්ථාවෙත් ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ අපි මෙන්න මේ විදිහේ කතිකාවතක් කරාද ප්‍රධාන සංඝසිත වීරයන් වහන්සේ ගේන පින්ඩපාතේ ප්‍රතික්ෂේප කළා දෙවෙනි ස්වාමීන් වහන්සේ ගේන පින්ඩපාතේ වළඳලා භාවනා කරනවා කියලා එහෙම කතිකාවතක් කරගත්තද නැත ඇවැත්නි ආ එහෙනම් ඒකත් අපට ඕනේ අපි කොහොම හරි මේක අපි අපිම අපේ ශක්තියෙන් යම් කිසි පුළුවන්කම අවස්ථාවක් වුණොත් අපි එහෙ විදිහටම ගිහිල්ලා පින්ඩපාතේ ලබා ගන්නවා කියලා අර පස්නම් දැඩිසේ භාවනාව පටන් ගත්තා. ඉතින් හත් දවසකට පස්සේ හත් නවම ශරීර වියලීලා ගිහිල්ලා ඒ ශරීර ක්ලාන්තිය පමණක් නෙවෙයි ඉතින් අන්තිමටම මරණාන්තය දක්වාම දැඩිසේ භාවනා කරලා ඒ ගල උඩම කාලක්‍රියා කළා ප්‍රත්‍යඥානකින් හැටියටම අර එතකොට රහතන් වහන්සේ ඒ පිරිනිවන් පෑවා දෙවෙනි ස්වාමීන් වහන්සේ අනාගාමි තත්වයෙන් ඒ බ්‍රහ්ම ලෝකේ උපන්නා කියලා සඳහන් වෙනවා. එතකොට මේ පස් නම අතුරෙන් කෙනෙක් තමයි මේ බාහ්‍ය දාරුචීරිය කියන තාපසතුමා. ඊළඟට අනිත් අය ගැනත් ධර්මයේ සඳහන් වෙනවා. මේ පස් දාමම අන්තිමට අර විදිහට ශරීරය වියලිල යන තාක්ම දැඩිසේ භාවනා කරලා ඒ ගත් උත්සාහයේ ආ ඒ වගේම දැක්ක සීලයේ බලයෙන් භාවනාවේ බලයෙන් දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා මේ බුද්ධෝත්පාද කාලයේ ඒ තැන්වල උත්පත්ති ලැබුවා කියලා කියන පුක්කුසාති රජ හැටියට එක්කෙනෙක් අනිත් එක්කෙනා කුමාර කාශ්‍යප මහරහතන් පස්සේ රහතන් වහන්සේ හැටියට ඊළඟට සබ්ය කියන ඒ පරිබ්‍රාජකයා දබ්බමල්ල පුත්ත කියන ස්වාමින් වහන්සේ තත් අවුරුද්දේදී රහත් වුණු. අන්න ඒ වගේ විශේෂ පුද්ගලයන් හැටියටයි මේ බුද්ධ ශාසනය මේ පස් වෙන්න තමයි බාහ්‍ය දාරුචිය. එතකොට අර පස් නම ඒ දාස බුද්ධ ශාසනයේ අවසාන කාලයේ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් කළ ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි කිප්පා විඤ්ඤායි තාම ශීඝ්‍රව මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වුණා මේ බුද්ධ ශාසනය. අන්න ඒ විදිහේ ඒ අතීත ප්‍රවෘත්ති තුලිනුත් අපට මේ කාලයේ පවා මේ බුද්ධ ශාසනය පරිහානි කාලයේ පවා උත්සාහය අතනුහැර බණ භාවනා කරන්නට හොඳ ධෛර්යයක් මේ ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශයෙන් අපිට ලැබෙනවා. අපි ඒක ගැනත් කල්පනා කරන්න ඕන. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි බලමු බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කළ නිර්වාණ මාර්ගය ගැන අපි අර ආරම්භයේදීම කිව්වේ මේක හිත හා සම්බන්ධ දෙයක්. සංසාරයෙන් මිදෙනවා කියන එක මහ පුදුම තත්ත්වයක් මේක. මේ අවසාන වශයෙන් මේක මිදෙන්නේ ප්‍රඥාව පිහිට කරගෙනයි. සීල සමාධි ප්‍රඥා කියලා ඒ ඒවා වැඩිමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. අපි කොතිකුත් අවස්ථාවල් ප්‍රකාශ කරලා තිබෙනවා. ශීලය සමාදන් වෙන්නේ කය වචනේ හික්මවා ගන්න. කය වචනේ හික්මවාගෙන ඊළඟට හිත තැන්පත් කරගන්නවා සමාධියෙන්. තැන්පත් කරගත්තු හිතට ඊළඟට ලෝකයේ යථා ස්වභාවය වැටහෙනවා. ලෝකයේ යථා ස්වභාවය කියලා කියන්නේ ඔය ඇහැට කනට පේන දේවල් පිළිබඳව ගිහිල්ලා ඒවා මිරිගුවක් ඔස්සේ දුවන්න වගේ ගිහිල්ලා හැම එකක්ම පරීක්ෂා කළා විද්‍යාවෙන් කරන්න වගේ එහෙම පරීක්ෂණයක් නෙවෙයි. අවසාන වශයෙන් මේ හැම එකට මුල හැටියට තිබෙන මෙන්න මේ හිත හිතවිල්ල හිතවිල්ල තේරුම් ගැනීම හිතවිල්ල තේරුම් ගත්ත දවසට මාර බන්ධනය කැඩෙනවා මොකද මාර බන්ධනයම තමයි හිතවිල්ල කියලා කියන්නේ හොඳට හෝ නරකට හෝ අපිට ඒක නොකර බැරි වුණත් හිතන්න සිද්ධ වෙනවා හිතවිලි තිබෙනවා මම ඒකයි අර මුලදීම අපි සඳහන් කළේ මුලදීම මේ හිතවිල්ල කියලා කියන එක අපි හැම දෙයක්ම තේරුම් ගන්න උත්සාහ කරගන්නේ උපකාර කරගන්නේ හිතවිල්ලයි නමුත් හිතවිල්ල තේරුම් ගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ ඒකටයි බුදු පියාණන් වහන්සේලා පිළිතුර ලබා දෙන්නේ ධර්මය තුලින්. දැන් මෙතන මේ දේශනාව අපි කෙටි දේශනාව ටිකෙන් ටික මේක ලිහලා බලලා විග්‍රහ කරලා අවස්ථා වශයෙන් දක්වලා තම තමන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට ගන්න උත්සාහ කරමු. දැන් මෙතන කිව්වේ දුටුවේහි දුටු මතින් ඉස්සලම අර බාහ්‍ය දාරු කීරිය මෙන් දැන් මෙතන හිතා ගන්න පුළුවන් තවත් කාරණයක්. කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ තරම් මේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අර තරම් දුර ඉඳලා ආපු තාපසයෙක් යොදුන් ගණන් ඈත තාපසයෙක් බොහොම ඇවිල්ලා මේ අවිටිලි කරාම ඇයි ප්‍රතික්ෂේප කළේ පළමුවෙනි වරටත් දෙවෙනි වරටත් බණ දෙසන්න මේ වේලාව නෙවෙයි පින්ඩ පාත යන වේලාව කියලා. එතනත් අපි හිතා ගන්න ඕන මහා ගැඹුරු අදහසකින් මේක කරලා තියෙන්නේ. එකක් හේතු ගණනාවක් අපිට හිතා ගන්න පුළුවන් එකක් අර විහෙස මහන්සි වෙලා ආපු ගමනේ දැන් හති දාගෙන කෙනෙක් ආවහම බණ අහන්න ලෑස්තිම නෑනේ. ඒක ටිකක් හතිය නිවෙන්න ඇරලා තමයි ඊළඟට ඔන්න ටිකක් සංසුන් වුණාමයි යමකට හිත යොමු කරන්න පුළුවන් වන්නේ. ඒ වගේම තවත් කාරණයක් අපිට හිතා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ බොහෝ විට උපාය මාර්ගයන් යොදනවා. දැන් බුදු පියාණන් වහන්සේ එහෙම වැඩ හිටියා නම් එහෙම ආ හොඳයි මම පින්ටපාති ගමන පස්සේ යන්නම් හොඳට ඉඳ ගන්න මම පන්සිල් සමාදන් වෙන්න මම කියලා ওই විදිහට පටන් ගත්තා නම් අර තැනැත්තාගේ අර ඒ ධර්මය ලබා ගන්න නැති ඕනෑකම ඔන්න අඩු වෙනවා. ඒ වෙනුවට ඒ ඕනෑකම නෙවෙයි අර තිබුණු දැඩි උත්සාහය වෙනුවට ඊළඟට හිතා ගන්නවා දැන් ඉතින් මේක එහෙම හිට යන ගමනක් කියලා. මේ දෙකම වැළැක්වීමටයි බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ බොහොම ඉක්මන් ගමනක් යනවා වගේ ඇඟෙව්වේ. එතකොට එහෙම යන කෙනෙකුගේ අනේ මට ඩිංගක් කියලා යන්න කියන අදහසයි ඊළඟට දෙන්නේ. මට ටිකක් කිව්වත් ඇති. ඔබ වහන්සේ පින්ඩපාතේ වඩිනවා නම් මට දිග දේශනාවක් අවශ්‍ය නැහැ. මට පොඩ්ඩක් කියන්න මම ඒක තේරුම් ගන්නම්. අන්න ඒ ආකල්පය ඇතුවයි කෙනෙක් අහන්නේ. දැන් මේක එතකොට අපිට දෙපැත්තක් හිතා ගන්න පුළුවන්. අර පුද්ගලයාගේ අර වැඩි එක පැත්තකින් අර වැඩි උනන්දුව එහෙම නැත්නම් අර මේ වෙහෙස ආදිය සමනය වෙන්න හේතුවක් වුණා. අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ ඒ දැකූ උපාය මාර්ගය නිසා මේ තැනැත්තා සෑහීමකටපත් වෙන අවස්ථාවකටපත් වුණා කෙටි දේශනාවකින් පව. ඒකෙන් ගත යුතු උපරිම ප්‍රයෝජනය ගන්න ලෑස්ති වෙලා මුළු අවධානය මීට යොමු කරලා කඳුන්නා. ඒකෙන් වෙන්න ඕන අර තරම් අර කෙටි දේශනාවක් තුලින් මේ අර අපි කලින් කිව්වා වගේ බුදු පියාණන් වහන්සේ ගේ ධර්මයේ තුල තිබෙන ඉංගිය තේරුම් ගත්තේ. මේ ධර්මය කියලා කියන්නේ යම්කිසි ඉංගියක් දෙනවා කෙනෙකුට. මේ Tamanටම මොකද Tamanටම කරන්න තියෙන දෙයක් මේ හිතවිල්ල පිළිබඳ தත්ත්වය තේරුම් ගැනීම කියනක වෙන කෙනෙකුට කරන්න බෑ බුදු පියාණන් වහන්සේටවත් කරන්න බෑ ඒකට මාර්ගය දක්වනවා උපමා ආදිය දීලා ඒවට යොමු කරනවා ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ දැන් මේ පින්නතුන්ටත් තම Tamanට අයිති දෙයක් මේක එතකොට ඒ විදිහට පසුබිමක් ඇතුව අපි මේ ගැන හිතලා බලමු. දැන් දිත්තේ දිත්ත මත්තන් භාවිසති අපි මේ පාලි වචනේ කිව්වට ඒකට වැඩි කලබල වෙන්න දෙයක් නැහැ. අපි සිංහල කරලා ගත්තොත් දිත්ත කියලා කියන්නේ දුටුව. අපි මේකට දුටුව කියලා කියන්නේ මොකද? සාමාන්‍යයෙන් අපි දුටු දේ කියලායි පාවිච්චි කරන්නේ. දුටු දේ කියනකොට අපි ඒකට අහු වෙලා ඉවරයි. අපිට දැන් දුටු දේ කියලා හිතනවා නම් දැන් මේ වැහැගෙන එන වෙලාවේ. දැන් දේ දුන්න කියන එකක් තියෙනවා. කවුරුත් කැමති මේ දේ දුන්න කියන එක දෙයක්ද? හිතලා බලන්න ටිකක්. දේ දුන්න කියන එක දෙයක්ද? කුඩා දරුවෙක් නම් ඒකේ ලස්සනට තියෙනකොට වර්ණ තියෙනකොට හිතාවි අන්න දේ දුන්නක් පායා තියෙනකොට අනේ අම්මේ තාත්තේ මේක මට ලබලා දෙන්න පුළුවන්ද කියලා. එහෙමත් හිතන්න පුළුවන් කියන මේක ලබා ගන්න පුළුවන් දෙයක්ද? කොහොමද මේ දේ දුන්න නැති වෙන්නේ? මේ වගේ වහින්න එන වෙලාවක ඉතින් අහසේ අර ඒ එක තැනක ඒ වාෂ්ප වාෂ්පයෙන් යම්කිසි අහසේ අර ඉර බහගෙන යන ඉරෙන් හරි ආලෝකයක් පතිත වෙලා ඉරේ වර්ණ ඉරේ පැත්තක තියෙන්නේ ඉරේ වර්ණ සංකලනයයි දේ දුන්න කියලා කියන්නේ. මේක ඉතින් කීයක් එකතු වෙලාද හැදිලා තිබෙන්නේ. දේ දුන්න බෑවුව වගේම ඔක නැති වෙලයක්. ඔන්න ඔය දේ දුන්න වගේ තමයි මුළු මහත් ලෝකයම. මුළු මහත් ලෝකයම. නමුත් අපි මේවා තුලින් දේවල් හදා ගන්නවා. දේ දුන්න දෙයක් වගේම අනිත් ඒවාත් අපි හැම එකක්ම දෙයක් කරගන්නවා. අන්න ඒකයි අපි දුටුව කියලා කියන්නේ. තවත් විදිහකින් අපි හිතලා බලමු. දැන් මෙතෙන් ඉඳන් බලනකොට සමහර විට එහෙම නැත්නම් එක කන්දක් උඩ ඉඳන් අනිත් කන්ද දිහා බලනකොට හරිම ලස්සන දර්ශනයක්. කැමරාගත කරන්න හොඳ දර්ශනයක්. නමුත් යම් කෙනෙක් හිතුවොත් මේ දර්ශනය මට හොඳට හැටි දකින්න ඕන කියලා ඒ කන්දට ගියොත් එහෙම මොකද්ද පේන්නේ? අර තියුණු දර්ශනය නෑ. ඊළඟට මේ පැත්තයි හොඳට පේන්නේ මිරිඟුවක්. ඕක තමයි මිරිඟුව කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක්. එතකොට ඒක නිසා දුටුවේ දුටු මතින් අතර වෙන්න කියලායි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අර දේ දුන්න සොයාගෙන අහස් ඥානයකින් යන්නේ එකවත් ඉවෙන විදියකින් ඒක අල්ලන්න හදන එකක්වත් නෙවෙයි. ඒක එතනම තියලා දැකිය යුතු එක්තරා මිරිගුවක් වගේ දෙයක්. මිරිගුව පිළිබඳවත් එහෙමයි. දිත්තේ ඒකයි මේ කියන්නේ. දිත්තේ දිත්ත මත්තං භවිෂති. දුටුවේ දුටු බව පමණක්ම වන්නේ. දුටුවේ දුටුව බව පමණක්ම වන්නේ. ඊට එහාට යන්න එපා. ඊ ගැන හිතන්න යන්න එපා කියන එකයි මෙතන අදහස. දැන් ඒක අපි දැන් අර මිරිඟුවේ උපමාව තව ටිකක් ගැඹුරින් කල්පනා කළොත් අපි සාමාන්‍ය මිරිඟුව කියලා කියන්නේ මේ පින්නතුන් අහලා තිබෙනවා අර නියං කාලේ මුවන් ඒ පොළොවේ ඉහළට නගින ඒ පොපියන මේක දැකලා දුවනවා කියලා. අපි හිතමු ටිකකට දැන් සාමාන්‍ය මුවා දුවන්න දුවන්න මිරිඟුව ඈත් වෙනවා. අපි හිතමු මුවා ටික දුරක් දුවලා ඉවර වෙලා ආපහු හැරිලා බැලුවයි කියලා. එතකොට කොහොමද? එතකොට අන්න ඒ මිරිඟුව අර ආපු තැනටයි තියෙන්නේ. ඒක නිසා මුවාට ඊළඟට දුවන්න සිද්ධ වෙනවා. ආපසු හැරිලා බැලුවොත් අර ආපු තැනටම. එතෙන්ට දුවලා ඉවර වෙලා ආයෙත් හැරිලා බලනකොට අන්න ආයෙත් යන්න වෙනවා. ඔක එහෙනම් ටිකක් මේ පින්නතුන්ට හිතෙන්කොට සමාජයට හාස්‍යජනක දෙයක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔහොම දේවල් තමයි අපි කවුරුත් කරන්නේ. අර මුවා මොකද මුවාට සත්‍ය මුවා වෙලයි. මිරිඟුව ඔස්සේ දිව්වා. දුවලා යම් අවස්ථාවක වැරදිලවත් ආපස්සේ බැලුවොත් මෙන්න මිරිඟුව මේ පැත්ත. එතකොට මේ ආපු දුරම ආපහු වෙනවා. ආයෙත් යනවා එතෙන්ට. ඔය කියාපු උපමාව අපිට උපකාර වේවි මේ දේශනාවේ තව එක්තරා අතනකට එනකොට. හොඳයි ඕක මතක තියාගෙන ඊළඟට අපි බලමු දුටුෙහි දුටු මතින් දුටු පමණක්ම වන්නේ. ඒ වගේම සුතේ සුතමත් නම් භවිෂති කියලා කියන්නේ මේ බාහ්‍ය දාරුතිරයට බුදු පියාණන් වහන්සේ දෙන ශික්ෂා මාර්ගයයි. මෙසේ සික්මිය යුතුයි කියලා මේ මේ ටික කියන්නේ. මේක හරියට අර ගැඹුරු ශික්ෂණයක් මෙතන කියන්නේ. අසුනේහි අසුන මාත්‍රයම වන්නේ. අසුන බව පමණක්ම බාහ්‍ය නුඹ ඇසුන දේ පිළිබඳව ඇසුන බව පමණක්ම වන්නේ. ඉතින් ඒකත් අර වගේම තමයි. ඇසුන දෙයක් දැන් ඇසීම කියන එකත් අපි හිතලා බැලුවොත් දැන් මේ කතා කරන දේත් ඇහෙනවා තමයි. ඒ වගේම එපමණක් නෙවෙයි ඔය සින්දු ආදී ගීතිකා හැම එකක්ම මේ පින්නතුන්ට ඇහෙනවා. ඒ හැම එකක්ම ඒ ඇහෙන අපි හිතමු තාල තාල රාශියක් එකතු කරලා සංගීතයක් හදා ගන්නවා. සංගීතඥයා නෙවෙයි සංගීතය හැදුවේ. තම තමන්. තම තමන්ම ගොතාගන්නේ. එච්චර ඕනේ නැහැ දැන් මේ වතුර බිඳුව ඇක්කේරෙනකොට ඔය සද්දනගෙන භාජනයක් කියන්න බලන්න. එතකොට මොකද්ද? ටක් ටක් ටක් ටක් ගාලා මේක තුලිනුත් Tamanට සින්දුවක් ඇහෙවි. හිත යනවා නම් සින්දුවට ගීතයට නම් කැමැත්ත ඒ අවස්ථාවේ ගීතයක් ඇහෙවි. ප්‍රයක නම් සමහර විට බයක් ඇති වෙවි. ඔය තුලින් එතකොට සින්දු ගොතාගන්නේ කවුද? සංගීතඥයෝ අපි කවුරුත් සංගීතඥයෝ. අපි ගොතා ගන්නවා සින්දු. සංගීතින්දු ගොතා ගන්නවා, තාල ගොතා ගන්නවා. මේවා සිද්ධ වෙන්නේ කොතනද? මේ කම්බරේ කම්බරේට වදින සද්ද. මේ කම්බරේට වදින සද්ද වලින් අපි සමහර විට සතුටටපත් වෙනවා. අපේ ප්‍රශංසාව එහෙම ගුණ ගෙම කියනවනම් අපිට බනිනවයි කියලා හිතාගත්තු දෙයක් ආවනම් අපි කලඹෙනවා. ඔන්න ඔය විදිහට මේ ඔක්කොම බෙරේට ගහන සද්ද. ඔන්න එතකොට ඒක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් මේ බාහ්‍ය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ දෙන අදහසේ ගැඹුරු විදර්ශනාමය අර්ථය. ඇසුනේහි ඇසුන බව පමණක්ම වන්නේ. ඊළඟට ඒ වගේම තමයි දැනුනේහි දැනුන බව පමණක්ම වන්නේ. දැනුන කියලා කිව්වේ අපි කිව්වා අර දිවට දැනෙන දෙය, නැහැයට දැනෙන දෙය, කයට දැනෙන දෙය. මේවා ඊටාම සියුම් දැනීම්. දැන් මේ පිනතුන් දන්නවා දිව කියන එක කොයි තරම් භයානක දෙයක්ද? යන්තම් දිවට දැනෙනකොට අපිට ඒක තුලින් මේ පිටින්ම මුළු එක්ක මුළු ශරීරය පිනා යනවා එහෙම නැත්නම් මුහුණ ඇඹුල් වෙනවා තිත්ත වෙනවා ඒ විදිහේ දෙයක් වෙනවා මේ දිව තුඩ දිවේ තිබෙන ඒ සංවේදනීය ශක්තිය නිසා නමුත් මෙතනත් කරෙන්නේ ඒවා අපේ හිතෙන් ඊටාත්ම කුසියුම් මන්දමින් ඒවා එකතු කරගන්නවා. දැන් බලන්න ටිකක් හිතලා කල්පනා කරලා බලන්න සීනි පැණි රහයි කියනවා. සීනි පැණි රහයි කියනවා. පැණි මොන රසද? පැණි මොන රසද? සීනි රහයි. ඒකත් අර අර අර කියාපු මිරිඟු වගේ වැඩි අර මුවාගේ දිවිල්ල වගේ එකක් තමයි. සීනි පැණි රහයි කියනවා. සීනි පැණි එක්ක සමාන කළා පැණි අනුභව කළා තියෙන නිසා පැණි රහයි කියනවා. ඊළඟට පැණි ගත්තාම සීනි රහයි කියන්න වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් මේ දීවකින් කරන හරඹයක්. ඉතින් ඒ වගේම තමයි අනිත් ඒවත් ස්පර්ශය පිළිබඳව ටිකක් හිතලා බලමු. අපේ කයේ යමක් ස්පර්ශය වෙනවා. දැන් බොහොම මෘදු මොළොක් දෙයක් අපේ ශරීරයේ රැයේ දැන් ඉඳගෙන ඉන්න වෙලාවට තැවරෙනවා. අපි ඉතින් මේක බොහොම ලස්සන බොහොම මෘදු මොළොක්ට කියලා සමාජයට අල්ලනවා. ඇලු හැටියේ නයා. නයා ගැහුවා. නයා ගැහුවා. අන්න අර ස්පර්ශය. එතකොට ඒ විදිහට අපි ඒක තුලින් ඉස්සෙල්ලා හැඟීම සංවේදනාව නෙවෙයි ඊළඟට එන්නේ. ඒක දැක්ක හැටි එක්ක මේ භයානක දෙයක් කියලා දැක්කාම. ওই විදිහට අපේ මේ ඉන්ද්‍රියන් තුලින් වෙන පුදුම ආන්දමේ රැවටිල්ලයි මේ බුදු පියාණන් වහන්සේ මේක තුලින් ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ප්‍රඥාව ඕන නම් සංසාරයෙන් මිදෙන්න ඕන නම් හිතවිලි බන්ධනේ කඩන්න ඕන නම් මිරිඟුවේ මිදෙන්න ඕන නම් මෙන්න මේ ටික කරන්න. ලෝකේ ජීවත් වෙන්න ඕන නම් සංසාරේද වඩන්න ඕන නම් සංසාරේ තව දුරටත් යන්න ඕන නම් මේ මොකක්වත් ඕනේ නැහැ. වෙනදා වගේම අර හිතවිල්ලට යට වෙලා ඉන්න. ඔච්චරයි තියෙන්නේ ධර්මය කියන එක. එතකොට දැන් මෙතන අර දැනුනේ කියන එකත් ඒ විදිහට හිතා ගන්න පුළුවන්. විඤ්ඤාත කියලා කියන්නේ හිතු දැනගත් දෙයයි. අපි සාමාන්‍යයෙන් ලෝකයේ මේ දැනුම් සම්භාරය ගැන ටිකක් හිතලා බලන ওই පුස්තකාලවල තියෙන පොත් ලෝකයේ දැන් යන මේ මහා පුදුම විද්‍යාවේ කියලා යන ඒ බලවේග ඒ හැම එකක් තුලින්ම අපේ යම් කිසි මාන්නයකුත් ඇතුව අපි යම් යම් දේවල් ගැන මම දන්නවා කියන හිතා ගන්නවා. දැනුම හැටියට දැන ගැනීම. එකක් තව එකකින් වෙන් කරලා අඳුන ගන්න එක. විඥානයේ මූලික කෘත්‍ය අපි හිතුවොත් දැන් වෙන එකක් තබා චිත්ත රසයයි පැණි රසයයි කියන එක වෙන් කරලා දැනගන්නත් ඒකටත් විඥානය කියලා කියනවා. සැප දුක් මධ්‍යස්ත කියන වේදනාව වෙන් කරලා දැනීමටත් විඥානය කියලා කියනවා. විඥානය කියලා වෙන් කරලා දැනගන්නවා. එකක් තව එකකින් වෙන් කරනවා. මේක තිත්තද රසද කියලා එන ටිකක් තලු මරලා බලලා අයන්න ඊළඟට වෙන් කරගන්නවා. ආ මේක තිත්ත දෙයක්, මේක තනි රස දෙයක්. ඒ වගේම තමයි අර මේක සපද දුක්ද සැප හැටියට දැන එක ටික වෙලාවක් ඉන්නකොට ඊනාට දුක හැටියට තේරෙනවා. ඒ දෙකටම නැති අවස්ථාව මධ්‍යස්තය කියලා බෙදා ගන්නවා. ඔය විදිහට මේ අපේ විඥානයේ තියෙන මහසියුම් බෙදෙන ගතියක්. බෙදලා දක්වලා තමයි අපි තීරුම් ගන්න. මේක මෙහෙමයි. මේක එකක් අනිත් එක ඊට එහා තියෙන එක වෙන එකක්. කියලා ওই දෙකක් වෙන් කරලා ගන්න ස්වභාවයක් විඥානයේ තිබෙනවා. ඉතින් කොයි එක හෝ වේවා මෙතන බුදු පියාණන් වහන්සේ කියන්නේ යම් කිසි විදියකින් ඒ විදියට දැනගත් දෙයක් තිබෙනවා. ඒක දැනගත්තු දෙයක් හැටියටම පමණක්. ඊට එහාට යන්න එපා. මේක උඩ තව ගොඩ නගන්න යන්න එපා කියන එකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදියට විඤ්ඤාතේ විඤ්ඤාතම. ඔන්න ඊළඟට අපි එමු ඊළඟට තියෙන ගැඹුරු හරිය. එතකොට ආවාහයට ඒ විදියට පළමුවෙන්ම ශික්ෂා මාර්ගය දුන්නා. මේ විදියට හික්මෙන්න. හරියට දැන් මේ පින්නතුන්ට නම් අර අපි කිව්වේ ඔయిత වඩා ඊටාම සරල දෙයක් කය වචන හික්මවා ගැනීම පිළිබඳ ආදි වස්තුමක සීලය විතර දීලායි අපි පටන් ගත්තේ. මෙන්න බාහ්‍ය දාරු සීලයට බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම දෙන්නේ සීලයක් නෙවෙයි. ඔන්න ඔය ගැඹුරු ඉන්ද්‍රිය සංවර සීලයයි දෙන්නේ. ඔතන තියෙන ඉන්ද්‍රිය සංවර සීලය. සාමාන්‍ය සීලය නෙවෙයි. ඔතන ගැඹුරුම හැම රාත් වීමට ඕනෑම කෙනෙකුට උපකාර වෙන ඉන්ද්‍රියන් හසුරුවා ගැනීම පිළිබඳ ගැඹුරු සීලයක් ඔතන තියෙනවා. ඉතින් මේ විදිහට දුටු, ඇසු, දැනුණ, සිතුන හැම දෙයක් පිළිබඳව ඒ ඒ මාත්‍රේ පමණක් නැවතිලා ඊට එහාට නොයන විදියට සංයමයක් සංවරයක් ශික්ෂණයක් ඇති කරගත්තා නම් බාහිය ඒ විදිහට ඊළඟට කියන්නේ එතකොට ඔන්න ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවිට බාහිය නුඹ එයින් නොවන්නේය. ඒක ගැඹුරු අදහසක්. එයින් කියලා කියන්නේ මොකද්ද? අර කලින් කිව්වා වගේම අරක දෙයක්. අපි අර දේ දුන්නට යමු ආයි දැන් දරක දේ දුන්නක් කරගත්තු කෙනා ආර දරුවා අම්මගෙන් සමහර විට අඬලා ඉල්ලාවේ අනේ මට අර දේ දුන්න දෙනකන් මං නිදාගන්නේ නැහැ. මට කොහොම හරි මේ දේ දුන්න ලබා දෙන්න. ඉතින් ඒ දරුවා අර දේ දුන්න කරගෙනයි අරක හිතන්නේ ඊළඟට. අරක සාමාන්‍ය දුටු දෙයක් හැටියට නෙවෙයි. ඒක තියෙන දෙයක් ලබා දෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ විදිහටම ඊළඟට දේ දුන්නේ ඒ තැනත්තා ඒ දරුවා ජීවත් වෙන්නේ දේ දුන්නේ ඇතුලේ. දැන් හිනෙනුත් දකිවි දේ දුන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් මම මේ පොඩි උපමාවක් මේ අවස්ථානුකූලව ගත්තේ මේක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් න තේන ඒ එතකොට බාහිය යම් අවස්ථාවක ඔබ එයින් නොවන් නේද එයින් කියලා කියන්නේ අර දුටුවෙන් ඇසුනෙන් දැනුනෙන් සිතුවෙන් එහෙම නැත්නම් සාගත දෙයින් ඒ විදිහට හිතන්න යන්නේ නැත්නම් එවිට බාහිය ඔබ එහි නොවන්නේ එවිට බාහිය ඔබ එහි නොවන්නේ ඔබ දිත්තේ නොවන්නේ දැන් මේ පින්නතුන් දන්නවා හොඳ අපි හිතමු ඒකටත් ඕන නම් නිදර්ශනයක් දෙමු හොඳ බංගලාවක් හදාගත්තාම මේක පිළිබඳව ලොකු ආඩම්බරයක් ඇති පුද්ගලයා කරන්නේ මොකක්ද? මේක ඉස්සරහා තමා බෙනී සිටලා තමරාකාරයෙක් ලවා චිත්‍රයක් ගන්නවා. මොකද ඒක තුලින් පෙන්눔 කරන්නේ මේ බංගලාව අයිතිකාර මහත්යයි. එතකොට එතන තියෙන්නේ මේ චිත්‍රය බලනකොට පේන්නේ මේ චිත්‍රය ඇතුලේ මේ පුද්ගලයා ඉන්නේ. අන්න ඒ වගේ මේ උපමාව ආශ්‍රය හිතා ගන්න යම් අවස්ථාවක අරක පිළිබඳව මාන්නයක් ඇති කරගන්නේ නැත්නම් ආසාවක් තණ්හා මාන දෘෂ්ටි ආදී වශයෙන් ගැනීමක් නැත්නම් තණ්හා මාන දිට්ඨි කියන එක ආශ්‍රයෙන්ුයි ඔය වචන තේරුම් ගන්න පුළුවන් වන්නේ. ඒ විදිහට කෙලෙස් ඇති කරගන්නේ නැත්නම් එවිට ඔබ එහි නොවන්නේය. අර දිත්තේ ඇතුලේ නෙවෙයි ඔබ එතකොට. අර සංගීතය ඇතුලේ නෙවෙයි ඔබ. ඒ මුලාව නෑ එතකොට. ඒ විදිහට අර දැනුණ දේ ඇතුලේ නෙවෙයි ඔබ. ඒවා ඒ හැටියම ඒ තැන්වලම. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් අපි බලාපොරොත්තු වෙන යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති හැටියට. ඇත්ත ඇති හැටියට දැක්වීමයි බුදු පියාණන් වහන්සේ කරන්නේ. නැත්ත ඇති හැටියට දැක්වීම නෙවෙයි. නැත්ත නැති හැටියටත් ඇත්ත ඇති හැටියටත් දැක්වීමටයි බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඒකමයි මෙතන කියවලා තියෙන්නේ. දුටු වෙයි දුටු බව වමනක් නොවන්නේ. ඒක උඩ වවන්න යන්න එපා තවත්. ඒකේ අතු ඉති ගොඩ නැගෙන ඊඩ අරින්න එපා. ඇඩේ ඇරියොත් එතන යන්නේ කෙලෙස් නිසා එක්ක රාගයට, එක්ක ද්වේෂයට, එක්ක මෝහයට තව නොයෙකුත් කෙලෙස් වලට ඇදගෙන යනවා. අන්න ඒක නිසා මෙතන බුදු පියාණන් වහන්සේ දෙන්නේ දැඩි ශික්ෂණයක්. දුක් වෙහි දුක මාත්‍රේ පමණක් වන්නේ. මේ විදිහට වුණාම ඊළඟට මොකද්ද වෙන්නේ? එවිට ඔබ එයින් නොවන්නේය, එයි නොවන විට ඔබ එහිද නොවන්නේය. එහිද නොවනව නම් ඔන්න එතන ඉනෝ ගැඹුරුම කොටස. යතෝ තං බාහ්‍යන තත්ත තතෝ ද්වං බාහ්‍ය නේව ඉද න හුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස. එසේනම් බාහ්‍ය ඔබ මෙහිත් නොවේ. එහිත් නොවේ. මේ දෙක අතරත් නොවේ. මෙන්න මෙතනමයි දුකෙහි කෙලවර. නිවන. දැන් එතකොට අපි හිතලා බලමු අර මුවා ගැන කියාපු කතාවත් දැන් එතෙන්ට ගන්න වෙනවා අපිට කොහොම නමුත්. ඔබ අර විදියට ශික්ෂණය ඇති වෙන අවස්ථාවටපත් වුණාම හිතට වැටෙන්නේ කොහොමද? ඔබ මෙහිත් නොවේ. තමා මෙතන ඉන්නවා කියන හැඟීමක් නැති වෙනවා. මොකද තමා සහ අනුන් තමා සහ ලෝකය පිළිබඳ මෙතෙක් සංසාරේ අරගෙන ආපු ප්‍රස්තුතයේ අදහස පවා විදර්ශනා ප්‍රඥාවෙන්ම කියලා යනවා. ඔබ විත ඔබ මෙහිත් නොවේ. එහිත් නොවේ. මේ දෙක අතරක් නොවේ. දැන් අර මුවා ගැන අපි කිව්වනේ මිරිඟුව දැකලා සෑහෙන දුරක් දුවලා ගිහිල්ලා ආපසු හැරිලා බැලුවා. බැලුවාම මෙතනයි මිරිඟුව තියෙන්නේ. ආපස්සට දිව්වා. ආයිත් එතන හැරිලා ආයිත් හැරිලා බලනකොට අතනටයි. ඉතින් ওই විදිහට මුවා කලන්ත වෙලා වැටෙන්නේ අර මිරිඟුව ඔස්සේ අපිට දෙවිදිහකට කියන්න පුළුවන්. පස්සන බල ගියොත් දිගටම ගිහිල්ලා කවදා හරි වැටිලා මැරෙනවා. මේ විදිහට ගියොත් එතනත් මෙතනත් අතර එහාට මෙහාට දුවලා හති හෙම්බත් වෙලා මැරිලා වැටෙනවා. දැන් පින්නතුනේ හිතලා බලන්න මේ සංසාරේ මොකද්ද කරන්නේ? මේ පින්නතුන් බොහෝ විට පින්දහම් කරන්නේ මෙලොව විතරක් නෙවෙයි එලොවට. මෙලොව එලොව කියලා දෙකක් තියෙනවා. එලොවට යමක් කරගන්න කියලා පින්දහම් කරනවා. නරක නෑ ඒක හොඳයි. පින් කුසල් වලින් සිත පිරිසිදු වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් පරමාර්ථය හැටියට තබා ගත්තොත් මම මේ දෙන දාණයෙන් අපි හිතමු රසාහාරයක් දෙනවා. ඒ රසාහාරයෙන් මේ අපි අවුරුද්දට එක කැවුම් ගෙඩියක් බෙදනවා පින්ඩපාතෙට. මේ කැවුම් ගෙඩිය වගේ අපට දස දහසක් කැවුම් ලැබේවා කියලා. හොඳයි කොහොම හරි ඒවත් විග්‍රහ විදියට චවුන් දසදහසක් ලැබුණයි කියලා හිතමු. ඒක ඉවරුණාට පස්සේ එහෙම නැත්නම් ඒකේ පිනෙන් දිව්‍ය ලෝකෙ උපන්නයි කියලා හිතමු. ඒ පින ඉවරුණාට පස්සේ ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කැවුම් උයලා කැවුම් දන් දෙන්න ඕන. අන්න එතනත් අර මුවාගේ වැඩේ වගේ. තෘප්තියක් නැහෙනි, සෑහීමක් නැහෙනි. මොකද මුවා හිතුවා එතන තෘප්තිය කියලා කියන්නේ දැන් මුවාගේ තෘප්තිය කියන්නේ සෑහීමකටපත් වීම කියන්නේ මුවාගේ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය දේ. මොකද්ද වතුර? වතුර වගේ පේන්නේ අර ඈත පොපියන ඒ පොපියම ස්වභාවය. ඒක නිසා වතුර සොයාගෙන යනවා වතුර ලැබෙන්නේ නැහැ. ආපහු එන්න වෙනවා. මෙතන වතුර පේන නිසා. ඒ වගේ මේ සංසාර සත්‍යය මෙලොව පුළුවන් තරම් පංචකාම සම්පත්තිය විඳිනවා. ඒ අතීතයේ පින් නිසා ලැබිච්ච ඒ ධන සම්පත් වලින් කාලා බීලා නටලා හැම එකක්ම කරනවා. ඒත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මොකද්ද කරන්නේ කොහොම හරි තවුන් ගෙඩියක් හරි බෙදලා ඒකට සෑහෙන්න ඊටත් වඩා නොසෑහෙන තරමට දස කෝටි ගණන් ඒකේ ආනිසංසත් පතනවා. නමුත් ඒක ලැබුණා හෝ නොලැබුණා හෝ ආයිත් වෙන්නේ ආයිත් මෙතෙන්ටම එනවා. ඔමිර්ගු ඔස්සේ දුවන්නේ. ඉතින් මේක කෙනෙක් හිතන්න නරකයි පින්දහම් කරන මට විරුද්ධව කියන කීමනක් කියලා. නමුත් ඔන්න ඔය තන ඔය විදිය මහ පුදුම දෙයක් තියෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය. ඒකමයි මේ ධර්මයට කියන්නේ මේකට කියන වජ්‍රය මේ විදුරු මිණක් වගේ. විදුරු මිණ කියන එක මේ පින්නතුන් දන්නවා වජ්‍රමාණික්කය අනිත් මැණික් කපන්න පුළුවන් මැණිකක්. ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය. මේක කපාගෙන යනවා. පින් දහම් කියලා ඔය අපි අල්ලගෙන තියෙන දේවල් පවා අන්තිමට එක අවස්ථාවක් එනවා. ඒවත් ඒක තමයි බුදු පියාණන් වහන්සේ ගැඹුරින් ප්‍රකාශ කරන්නේ එකක්වත් අල්ලගන්න එපා කියලා. නමුත් ඒක ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්සෙල්ලා පින් දහම් දැන් සීලා ආදී ගුණ ධර්ම වලින් එක් මට්ටමකින් සංසුමයක් ඇති කර ගන්නවා. ඊළඟට සමාධි භාවනා වඩලා හිත තැන්පත් කරගන්නවා. ඒකටවත් රැඳී හිටින්නේ නැහැ. ඉන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් මම හොඳ ශීලවන්ත බුද්ධලේ කියලා එතන සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් මම ලොකු සමාධි ධානය තත්ත්ව ලබා ගත්තා යහසින් යන්න පුළුවන් වුණා කියලා ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අවසාන දේ මොකක්ද? ප්‍රඥාවෙනු මේ සංසාර විමුක්තිය තිබෙන්නේ. ඒක නිසා ප්‍රඥාව ප්‍රඥාව කියන එක සාමාන්‍ය කරලා තියෙන ඔන්න ඔය වජ්‍රමාණික්කයට. ඒක හැම මණික්ම කපන මණිකක්. ඒක මහා පුදුමයි. ඒක කියන්නේ විනිවිද යනවා. දැන් විනිවිද යනවා කියලා කියන්නේ යමක් පසාරු කරගෙන යනවා. දැන් මෙතනත් කරේ පසාරු කරගෙන යෑම. දිත්තේ දිත්ත මාත්‍රෙන් දුටුෙහි දුටු භවයෙන් නවතින්නේ කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? දුටු භවෙහි ගිහිල්ලා පටලැවෙනවා. දැන් ඔය කොටිකුත් දැකලා තිබෙනවා. දැන් ඔය බල්ලෙක් එහෙමයි. ඒ දණ්ඩ එහෙම නැත්නම් කතාවත් අහලා තිනවා මේ පින්නතුන් අර නරියෙක් කිවලෙක් මස් කෑල්ලක් කොහෙද අරගෙන ඒ දණ්ඩක් උඩින් යනකොට ඒක දැකලා එන නරියෙක් මේක අරගෙන යනවා කියලා අරක අතෑරලා ගිහිල්ලා පැන්න උදුර ගන්නවා. අන්න ඒ වගේ මේ දිඨයට දුටු දෙයට රැවටිලා කොයිතරම් සංසාරයේ සත්වයා දුකටපත් වෙනවද? ඒක තුලින් ඇති කරගන්න වැරදි අවබෝධ, වැරදි හිතවිලි මාර්ගය නිසා. රෑ දවල් නැතුව සමහර විට දුටු දර්ශනයක් ආශ්‍රයෙන් කෙනෙක් මුළු ජීවිතයම කැප කළා පරිත්‍යාග කරලා මුලාවටපත් වෙනවා. නමුත් මේ දර්ශනීය නියම తත්වයේ හේතු මේ අමුතුවෙන් මේක ප්‍රහේලිකාවක් හැටියට නොකියුවොත් අපි හිතමු යම්කිසි කෙනෙකුට ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ Taman ප්‍රිය කරන්නයි කියලා හිතන ඒ පුද්ගලයාගේ දර්ශනයක් දකින්න ලැබෙනවා. මේක තුලින් ඇති කරගත්තු හිතවිල්ල තුල ඒ තැනත්තා නිදි මරාගෙන ඊළාට අනිත් අයත් මරාගෙන ඒ තැනත්තිය හෝ තැනත්තා ලබා ගන්න ඒ උත්සාහ කරලා අන්තිමට අපාගාමීත් වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද්ද? අර දුටුවේහි දුටු මතින් අතර වුණේ නැහැ. ඒක මේ පුද්ගලයෙක් කියලා හිතාගත්තා කෙනෙක් කියලා හිතාගත්තා සදාකාලික හැම කාලෙකම මා සමග ඉන්න පුළුවන් කෙනෙක් කියලා හිතාගත්තා අර අර බාහ්‍ය දාරුචීරිය ආදී ඒ අතීතයේ මහාකාශ්‍ය මහරහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාග කළේ වෙන දෙයකට ඒ ඉනිමන් පෙරලා දැම්මේ වෙන දෙයකට නමුත් මේ කාලේ ඉනිමන් පෙරලන්නේ අනිත් ඔක්කොම කරන්නේ මේ මේ විදිහේ ලෝක සංසාරය සඳහා අන්න ඒක නිසා මේ විදිහේ කාරණා ආස්මින් හිතා ගන්න ඕන අර දුක් වෙහි දුක මතින් නතර වෙනවා කියලා කිව්වේ අන්න අර මිරිඟුවට නොරැවටෙන ස්වභාවයක් හිතේ ඇති කර ගන්නවා ලෝක සම්මුතිය වශයෙන් අපි මේ දකින්න දේවල් පිළිබඳව එදිනෙදා කටයුතු සඳහා අපිට මේවා ව්‍යවහාර කරන්න වෙනවා දේවල් කියලා. නමුත් ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන. දැන් යමක් විනිවිද දකින්න කියන එක දැන් මේ පින්නතුන් දන්නා කෙනෙක් ඒ විනිවිද දකින්න ශක්තිය ඇති දෙයක් තින් යමක් බලනකොට බලලා ඒක අහක් කරාට පස්සේ ඒක ඒ විදිහටම පේනවා. ඒ විදිහට අර මෙතන කියන්නේ ප්‍රඥා ශක්තිය තුලිනුයි කෙනෙකුට චිත්ත විමුක්තිය ලැබෙන්නේ. ඒක නිසා විදර්ශනා ප්‍රඥාව වඩාගත්තු පුද්ගලයාට ඒක ඒ යථාර්ථ ස්වභාවය දකින්න පුළුවන්. නමුත් එපමණකින් ඒ තැනැත්තා ජීවිතය කෙලවර කරගන්නව නෙවෙයි. වෙනද වගේම ආහාර පාන ගන්නවා අනිකුත් කටයුතු කරනවා. නමුත් ඒකේ ප්‍රඥාවෙන් ඒ ලබාගත්තු අත්දැකීමේ තැනැත්තා තුල ගැබ්බෙලා හිත ඇතුළේ ගැබ්බෙලා තිබෙනවා. කොයිතරම්ද කියතොත් අවසානයේ පිරිනිවන් පාන අවස්ථාවේ අර බාහ්‍ය දාරු තීරය රහතන් වහන්සේ වගේ නැවත උත්පත්තියක් ලබන්නේ සංසාරයෙන් මිදිලා අර සංසාරේ කියෝ හිතවිලි බන්ධණයෙන් මිදිලා හිතවිලි බන්ධණය කඩාගත්තා අර බාහ්‍ය දාරු තීරය රහතන් වහන්සේ ඒකයි පිරිනිවන් පානවා කියලා කිව්වේ රහතන් වහන්සේලා මැරෙන්නේ නැහැ. මැරෙනවා කියලා වචනේ ලෝකේ යොදන්න පුළුවන්. මැරෙනවත් එක්ක මැරෙනවා කියන වචනයත් එක්කම යන අනිත් ඒ මේක යුගල වශයෙන් යන්නේ, جوړු වශයෙන් යන්නේ. අර අපි කිව්වේ එහිත් මෙහිත් කියලා කිව්වේ. එතනයි මෙතනයි කියන දෙකක් අපි වැටකඩලු හදාගෙන තිබෙනවා. එහෙම හදාගත්තාම තමයි මැදකුත් තිබෙන්නේ. ඒකයි අර ඔබ මැදක් නොවේ කියලා කිව්වේ. කෙනෙක් අහන්න පුළුවන් මෙතන නැත්නම් එතන ඉන්න ඕන. එතනත් මෙතනත් නැත්නම් මැද ඉන්න ඕන කියලා. ඕකයි තර්කයේ ලෝකේ. දැන් මේ පින්නතුන් දන්නවනේ මේ පක්ෂ කියන එකක් මේ ලෝකයේ තියෙන ඒවා ගැන හිතුවත් එහෙම තමයි. එක්ක මෙතන ඉන්න ඕනේ, එක්ක අතන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මැද ඉන්න ඕනේ. දැන් මෙතන කියන්නේ මහ පුදුම දෙයක්. බාහ්‍ය ඔබ මෙහිත් නැත, එහිත් නැති, ඒ දෙක මැදත් නැත. මොකද මෙතන ඇත නැත කියන මේ ව්‍යවහාරය පවා අන්තිමට ඉවර වෙනවා. මොකද මේ අන්තිමට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ පැවැත්ම කියන එක. මුළු මහත් හැම ලෝකයේ හැම ශාස්ත්‍රවරයෙක්ම ලොකුවට ගන්න පැවැත්ම බුදු පියාණන් වහන්සේ කියනවා මේක නියම පැවැත්මක් නෙවෙයි. පැවැත්මක් පිළිබඳ මාන්නයක් පමණයි. හිතෙන් ඇති කරගත්තු භ්‍රාන්තියක් රැවටිල්ලක් මුලාවක් පමණයි. මේ මුලාව උඩයි ලෝකයා දුවන්නේ එතනත් මෙතනත් අතර, එලොවත් මෙලොවත් අතර, මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් අතර. ওই විදිහට මේ දුවන ගමනේ කෙලවරක් නැහැ, සෑහීමක් නැහැ, ඒ ප්‍රාර්ථනාවල කෙලවරක් නැහැ. ඕකයි බුදු කෙනෙක් ලෝකයාට හඳුනන. ඕකටයි සාරාංශක කල්පලක්ෂයක් බුදු පියාණන් වහන්සේලා පාරමී පුරන්නේ. වෙන සමාජ ධර්මයක්, දේශපාලන ධර්මයක් උගන්වන්න නෙවෙයි. එතකොට ඒවා අතර තුලින් කිව්වා නමුත් බුද්ධ දේශනාවේ හරය ඕකයි මේ මුළු මහත් සංසාරයෙන් මිදීමේ රහස. ඒ පුද්ගලයාගේ චරිතානුකූලව අවබෝධ ශක්තිය අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉංගියක් හැටියට. ඒ ඉංගිය යම් කෙනෙක් ඒ අවස්ථාවේ තේරුම් ගත්තා නම් ඒක මොහොතක ගාථාපදකින් ඒ තැනත් අනිවන් දිතුවා. අන්න එතකොට ඒ විදිහට මේ පිනෙන්කට හිතා ගන්න පුළුවන් මේ දේශනාව තුළ ඊටාම ගැඹුරක් තිබෙනවා. මේක ගැඹුරු හැටියට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම අර භාවනාමය වශයෙන් හිත නොදිනු දිනු නොකරගත්තු පුද්ගලයාට අර බාහ්‍ය දාරු පීරිය වැඩි උපාදී ඇති කෙනෙක් නොවෙන්න පුළුවන්. සාමාන්‍ය අර මූදේ Tamange නැව බිඳුනට පස්සේ දුකසේ ජීවිත ගෙන ගිය පුද්ගලයෙක්. නමුත් අතීතයේ ලබාගත් මේ පාරමී ශක්තිය පිළිහිට කරගෙන ආයි අර බුද්ධ දේශනාව අර්ථනම් කෙටි දේශනාවක් තුලින් අරහත්ත්වය පවා ඉතාම ක්ෂණිකව ලබාගත්තේ. අන්න ඒක නිසා අපි හිතා ගන්න ඕන දැනුම කියන එක ඒක ලෝකයේ ගොඩ ගැහෙන දෙයක්. ඒක කොයිතරම් ඒවට යට වෙලා බොහෝ දෙනා මිරිකිලා දැනුමෙන් මිරිකිලා ජීවිතය ගෙවනවා. නමුත් දැනුමෙන් දැනුම නිසාම සමහර විට නොයෙකුත් විදිහේ ඒ කපටිකම් කරලා දක්ෂකම් කියලා හිතාගන්න ලෝකයේ අපංකම් කරලා අන්තිමට අපායগামী වෙනවා. දැනුම නෙවෙයි අත්‍යවශ්‍යයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව කියන එක වැටහීම් බුද්ධියක්, වැටහීම් ශක්තියක්, විනිවිද යන දෙයක්. අර වජ්‍ර මාණික්කය වැනි දෙයක්. ඒක ඒ විදිහට පොතපත් වලින් වල සල්ලි වලින්වත් උපාධි වලින් ලබා ගන්න බෑ. ඒ වාට යන මාර්ගය තමයි ශීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. දැන් මේ පිණුතුන් මේ වටිනා පොයේ දවසේ ශීලයක් සමාදන් වුණා. මා හිතන වැඩි දෙනෙක්ම අනිත්‍යත් උත්සාහවත් වෙන්න ඕන භාවනාව කියලා කියන්නේ හිතේ වඩා ගැනීමයි. ඒක සංඥා වහන්සලාට පමණක් අයිති දෙයක් නෙවෙයි. දැන් මේ බාහ්‍ය දාරු චීරිය මේ අර වල්කලාන දෙකේ හිටිය සූරක්වත් නැහැ. නමුත් රහත් වුණා. ඒ වගේ මේ පින්නතුණුත් කල්පනා කරන්න ඕන. මේ අපි ගිහි ජීවිතේ හිටියත් අපි බෞද්ධයෝ නම් අපි කරන්න ඕනේ මේ ශික්ෂා මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට ඒ විදිය ශීලය පදනම් කරගෙන කය වචන හික්මවගෙන ඊළඟට හිත තැන්පත් කරගන්න ඕන. ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම සමාධියක් යම් කිසි කර්මස්ථානයක්, කමඨහනක් ඒකට සමහර විට ලොකු වචන ඕනේ නැහැ. එක වචනයක් සුවපත් වේවා. අරහත් අරහන් කියන ඒ විදිහේ පදයක් ආශ්‍රයෙන් තමන්ගේ හිත කුසල් අරමුණක තන්පත් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. ඒ විදිහට හිත තන්පත් කරගත්තා නම් එපමණකිනුත් බොහෝ දුරට හිතේ දිවිල්ල නතර වෙනවා. නමුත් ඉවර වුණේ නැහැ. ඒක නිසා තමයි ඊට වඩා ගැඹුරට යන එක තමයි විදර්ශනා ප්‍රඥාව. එතකොට ඒකේ සාරයයි මේ අපි දේශනා කළ මේක තුල තිබෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවම බාහ්‍යගේ වටහින් ශක්තියට ගැළපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ මේ දේශනාව තුලින් ඉදිරිපත් කළා කියනවා. අපි අපේ මට්ටමින් මේක තුලින් නෙලා ගන්න ඕන අපේ ජීවිතේට උපකාර වෙන ආකාරයෙන්. අර විදිහට අර මේ සිහිනයක් මුළු මහත් සංසාරෙම එක තරහා සිහිනයක් කියලා හිතා ගන්න ඕන. ඒක සමහර විට කෙනෙකුට බය හිතෙන්න පුළුවන්. නමුත් සිහිනය තම තමන්ගේ සිහිනය ගැන හිතලා බලන්න. සමහර විට මේ දැන් සිහිනය කියන එක සිහිනය දකින්න වෙලාවට ඇත්ත දෙයක්. අන්තිමට නැගිටලා බලනකොට කොට්ටේ කාලා තියෙන්නේ. සිහිනේ ඇත්ත දෙයක් හැටින් පෙනුන දේවල්. අන්තිමට එහෙන් පිටින්ම වෙනස් ලෝකයක්. සමාජයට හොඳ ආහාරයක් කියලා කාලා තියෙන කොට්ටේ. අනිත් දේවලුත් එහෙමයි. ඒ ඒ රෑ දකින්න හින්නේ. ඇත්ත වශයෙන් කියලා බලනවා නම් මුළු මහත් අතීතය ගැන හිතලා බලන්න මේ පින්නතුන් කුඩා අවදියේ ඉඳලා මේ ජීවිතයේ අයිති ඇහැට පේන්නේ නැත්නම් මුළු මහත් අතීතය ගැන හිතලා බලනකොට ළමා අවදිය, තරුණ අවදිය, ඒ හපංකම් ඒවා ගැන හිතලා බලනකොට මේ වයස්ගත මහත්තුරු එහෙම හිතලා බලනකොට ඒවා හීනයක් නේද? ඊයේ රෑ දැක්ක හීනේ වගේ අතීතය කියන එක. ඊළඟට අනාගතය කියලා මේ ලොකු ප්‍රාර්ථනා ඇති කරගෙන තියෙන අනාගතය ගැනත් අපි හිතලා බලමු යම් කිසි අවස්ථාවක. ඒක අද රෑ දකින්න තියෙන හීනය කියලා හිතා ගන්න. අද රෑට පේන හීනයයි කියලා. එතකොට මේ මෙතෙක් මේ අද දවසේ කරන ටික ඒක ගැන මොකද්ද කියන්න වෙන්නේ? ඒකට කියන්න තියෙන වචනේ සමහර විට ඒක හාස්‍යජනක දෙයක් වෙන්න පුළුවන් දවල් හීනයක් වගේ. දවල් හීනයක් වගේ. අන්න ඒ විදිහේ දෙයක් මේ පැවැත්ම කියන. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ සංසාර මුළු මහත් සංසාර පැවැත්මම මිත්‍යා එහෙම නැත්නම් මුලාවක් මායාවක් ඥානය කියන එකත් විඥාකාරයක් නැති දෙයක් ඇති හැටියට පෙන්වන මායාවකට බුදු පියාණන් වහන්සේ උපකාර කරලා තියෙනවා. එතකොට මේ බාහ්‍ය සූත්‍රයේ කියන්නේ දුටුවේ දුතු මතින් නතර වෙන්නේ මොකද? දුටු දෙයක් කියලා ගන්න දෙයක් නැහැ. ඇසු දෙයක් කියලා ගන්න දෙයක් නැහැ. අපි අර දේ දුන්න ගැන සංගීතය ගැන විද්‍යාව ගැන කිව්වා වගේ. නමුත් අපි හිතා ගන්නවා. හිතා ගැනීම ගොඩක් ලෝකයේ තිබෙන්නේ. අපේ සම්මුතිය අනුව එහෙම නැතුව කියන්නත් බෑ. අනිත් අය එක කතා කරන්න බෑනේ මේ භාෂාවෙන් අපේ විදර්ශනා භාෂාවෙන් ඒක නිසා සම්මුතිය වශයෙන් අපිට කියන්න සිද්ධ වෙනවා දේ දුන්නක් පායනවා කියන එක වැස්සක් වහිනවා වැස්ස වෙනමද වැහිම වෙනමද කියන එක දැන් වෙනුම් හිතලා බලන්න ඕන දැන් දැන් වැස්සක් වහිනවා එතකොට වැස්ස කියන එක වහින දේ ක්‍රියාව වැහිම වහින එක මේ දෙක වෙන් කරන්න පුළුවන්ද බෑ නේද? අන්න ඒ වගේම තමයි මේ ක්‍රියා මාත්‍ර ගොඩක් මෙතන තිබෙන්නේ. ඉතින් මේ සංස්කාර ගොඩක් අපි මේකෙන් හදාගන්නවා ලෝකයක් හදාගෙන මවාගෙන මේක තුල අපි බෙදාගෙන වැට කඩුළු ගහගෙන එතනයි මෙතනයි කියලා ඒ සංසාර ගමනයි මේ අපි එළවයි මෙළවයි කියලා කරන්නේ. මේක එළවටත් නැති මෙළවටත් නැති දෙයක් මේ මුළු මහත් සංසාර පැවැත්ම. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ පැවැත්ම වෙනුවටම නැවැත්ම දේශනා කොට වදාළේ. මුළු මහත් නිවන කියලා කියන්නේ නැවැත්මයි, නිවීමයි. මේක සාමාන්‍ය ලෝකයට ප්‍රියමනාප දෙයක් නෙවෙයි ලෝකයා කැමති දැවීමටයි දිවීමටයි දැවීමටත් දිවීමටත් කැමති ලෝකයාට නිවීමටත් නැවතීමටත් කරන ආරාධනාව සමහර විට අප්‍රිය වෙන්න පුළුවන්. නමුත් බුදුවරු කරන්නේ එච්චරයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ ඒකයි. එතකොට අන්නේ නැවතින්න නිවෙන්න ඒකටයි බුදු පියාණන් වහන්සේ මේ විදිහේ දේශනා දේශනා කළේ ඒ වයින්නේ නිවුණු නැවතුණු පුද්ගලයන් තමයි මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ අන්න එහෙම කල්පනා කරගෙන අද මේ වටිනා පොයේ දවසේ මේ පින්නතුන්න සාමාන්‍ය ලෝකයා ගැඹුරුවේ කියලා අයින් කරන දැන් කාලේ තේරුම් ගන්න බැරියි කියලා හිතන දේශනාවකටයි සමන් දුන්නේ නමුත් මේ පින්නතුන් මේ ගැමි පින්නතුන් උනත් අපි හිතනවා භාවනාවට හිත යොමු කරලා තිබෙනවා නම් මේ බඳු මේ දේශනා පවා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තරමක් හෝ ශක්තියක් ඇති කියලා ඉදිරියටත් ඒ ශක්තිය දිනු කර ගැනීමට මේ විදර්ශනා ඒවාට උපදෙස් ගන්න පුළුවන් අය ළඟට ගිහිල්ලා විදර්ශනා සමත විදර්ශනා වශයෙන් මේ සියලුම ශක්තියින් තමන්ගේ චිත්ත ශක්තියෙන් දිනු කරගෙන හැකිතා ඉක්මනින් මේ දේශනා අවස්ථාවේ ඇති කරගත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් තවදුරටත් ඒවා දිනු කරගෙන මේ ජීවිතය තුළදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ අති භයානක සංසාර සාගරයෙන් සංසාරයෙන් අත් මිදිලා අර හිතවිලි බන්ධනෙන් මිදිලා උතුම් අමාමහණි වෙන සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අද දින මේ කර ධර්ම දේශනාමය වශයෙන් අපි රැස් කරගත්තු කුසල ධර්ම ශ්‍රවණය මේ වශයෙන් රැස් කරගත්තු කුසලයක් විශේෂයෙන්ම ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම් තාක් අවීචේපට නැකනිට දක්වා අපගේ ඥාතීන් ඇතුළු යම් තාක් අය සිටිනවා නම් පින් අනුමෝදන් වෙන්නේ හැම දෙනෙක්ම මේ කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙයි තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ඒ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පින් පමුණවන්න.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 සදා සොත්ති භවන්තු තේ අභිවාදනසීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්ච අතෝ නිබ්බාන සම්පatti ඉනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.